අපි ගිය වැඩසටහනේදී කතා කරා සත්‍යනක අවබෝධය ගැන දක්ෂ තුන් ආකාරයකින් යොමින් විමසන්නා වූ කෙනාට මේ ධර්ම විනය තුල කියනවා උත්තම පුරුෂයා කියලා. ඒ විදිහට සත්‍යාකාරය සත්‍යනක් ගැන විමසන්න පටන් අරගෙන ඒ ගැන කලකිරීම පිණිස නොයදීම පිණිස නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ නියලෙන කෙනාට කවුද කිව්වේ? යාට කවුද කිව්වේ? පොතිපන්න. කිව්වා තේ මස්මින් ධම්මවිනයන් ගාදන්ති. එයා තමයි ධර්මය විනය තුලට කවුද? ප්‍රමිනිච්ච කෙනා. ධර්මයේ පැත්තට වැටිච්ච කෙනා කියලා. ඊළඟට ඒ විදිහට සත්‍යන නෝනින් සත්‍යනෙහි දක්වා නුවණින් විමසන්න දක්ෂ වෙලා ඒ පිළිපදව කලකිරිලා මෑරිලා ඒකෙන් නිදහස් වෙච්ච උපාදාන රහිතව නිදහස් වෙච්ච කෙනාට කවුද කියනවා කියේ සුවිමුක්ත මනාකොට මිදිච්ච කෙනා මේ කවුද රහතන් වහන්සේ. ඒකට ලස්සන වචනයක් පාවිච්චි කරා මේ මත්ෙහි සසර දුකක් පණවන්න බෑ කියලා යාට. නේ? පුත අද අපි කතා කරන්නේ සංයුක්ත නිකායේ තුන්වෙනි කොටසටයි දේශනා වූ මහාලි සූත්‍රය. මහාලි සූත්‍රය මහාලි කියන්නේ මේ ලිච්ඡවි කුමාරයෙක්. ඒකට මේ මහාලි කියන ලිච්ඡවි කුමාරයා තමයි මේ දේශනාව වත්තන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ විශාලා මහනුවර කෝටාගාර ශාලාවේ එතකොට මේ මහාලි කියන ලිච්ඡවි කුමාරයා භාග්‍යවතුන් වහන්සේ මුගෙහින්ට ඇවිල්ලා වන්දනාමාන කරලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා මෙහෙම. පුරාණෝ බන්තේ කස්සපෝ ඒව මහා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පූර්ණ කස්සප. පූර්ණ කස්සප කියන්නේ කවුද? ඒ කාලේ හිටපු අර ශාස්ත්‍රෝලගෙන් කෙනෙක් නේද? මේ පූර්ණ කස්සප කියනවලු මෙන්න මෙහෙම දෙයක්. නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං සංකිලේසා. අහේතු අපච්චය සත්තානං සංකිලේසා. මේ සත්‍යය අපිරිසිදු වෙන කිසිම හේතුවක් නැහැ. කිසිම උපකාර ප්‍රත්‍යයකින් නොවේලු සත්‍ය අපිරිසුදු වෙනවා. තේරුණාද? සත්‍ය අපිරිසුදු වෙන්නේ කිසිම හේතුවක් ප්‍රත්‍යක් උපකාරයක් නැහැ. නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං විසුද්ධිය අහේතු අපච්චය සත්තා විසුද්ධිය ඒ වගේම මේ සත්වයාගේ පිරිසිදු භාවය පිණිස හේතුව උපකාරක ධර්මයක් නේද? ඒ කියන්නේ සත්වයා පිරිසිදු වෙන්න අපිරිසිදු වෙන්න හේතුප්‍රත්‍යක් නෑ කියලා තමයි කියන්නේ. කවුද? පූර්ණ කස්සප. ඉතින් මේක කියලා මම අහනවා මේ භාග්‍යතුන් වහන්සේ මේ ගැන මොකද කියන්නේ? එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහාලේ ඔය කතාව මම පිළිගන්නේ සත්‍ය අපිරිසිදු වන්නේ හේතු නිසාමයි. හේතුවක් නිසාමයි හේතුපත්‍ය නිසාමයි අත්තිමහාලි හේතු අත්තිපච්චයෝ සත්තානං සංකිලේසාව සහේතු සපච්චයා සත්තා සංකිලේසාව හේතු ප්‍රත්‍යයෙන්මයි සත්‍යය කෙලිටිවන්නේ. ඒ වගේමයි මේ හේතු ප්‍රත්‍යයෙන්මයි සත්‍යය පිරිසිදු වන්නේ. දැන් පුරාණ කස්සප කිව්වා සත්‍යය පිරිසිදු වන්නවත් පිරිසිදු වන්නවත් හේතුවක් නෑ ඒක ඉබේ වෙනවා. ඒත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා ඒක එහෙම නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන දෙයක් කියලා. ඊට පස්සේ මේ පුරා මහාලි කුච්චිගේ අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් මේ භාග්‍යතුන් වහන්සේ එහෙනම් මේ සත්‍යය කෙලිටි වන්න අපිරිසිදු වන්න හේතුව මොකක්ද? කතමෝ පන බන්තේ හේතු කතමෝ පච්චේ සත්තානං සංකිලේසාය කතං සහේතු සපච්චය සත්තා සංකිලිස්සන්ති භාග්‍යතුන් වහන්සේ මේ සත්‍යය අපිරිසිදු වන්න හේතු මොනවාද? මොන උපකාරක ධර්මයක් හේතු කරගෙන සත්‍යයන් කෙලෙතිවන්නේ අපිරිසිදු වන්නේ කියලා අහන්න. ඉදිරි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රූපංච හිදං මහා මහාලිමේ රූපය මේ රූපය කිව්වම දැන් අපි කවුගේ දාස් පිටේම කතා කරන් ආන්නේ පංච පාදාන ස්කන්ධයනේ. ඒ රූපය කිව්ව ගමන් මොකද්ද මතක් වෙන්නේ? හ්ම්? අයිය කියන්නේ ඔව් සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක් කියන එක මතක වෙනවා. ඒක ඇහෙන් දකින්න දෙයක් වෙන්න පුළුවන්, කනට ඇහෙන දෙයක් වෙන්න පුළුවන්. නාසයට දැනෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද අපිට රූප කිව ගමන් මතක් වෙන්නේ මේ ඇහෙන් දකින දේ. මෙතන කියන්නේ රූපය කියන්නේ මොන අර්ථයෙන්ද? සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච යමක් වේද ඒකට කියන රූපය කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහාලිමේ රූපය ඒකාන්ත දුක්ඛං අබිරිස්ස. දුක්කටම අයිති දෙයක් නෑ. දුක්ඛාන පටිතං දුකටම වැටිලා තිබ්බනම් දුක්ඛා වක්ඛන්තං දුකේම බැසගෙන හිටියානම් අනවක්ඛන්තං සුඛේන මේ රූපේ පොඩි හරි සැපක් නැත්තක් නයිදං සත්තා රූපස්මින් සාරච්චෝ මේ රූපේට මේ සත්‍යය ඇලෙන්නේ නැහැ කියලා. මොකද්ද කිව්වේ? මේ රූපය දුකෙන් දැකගෙන තිබෙනවා. දුකටම වැටලා තිබෙනවා. දුකටම අයිති වුණා නම් මේකේ පොඩි හරි සැපක් නැත්නම් මේ රූපයට සත්‍යය ඇලෙන්නේ නෑ කියලා. මේක පොඩි හරි සැපක් තියෙන නිසා තමයි සත්‍යය මේ රූපයට ඇලෙන්නේ. නේද? ඒ තියෙන සැපයට මොකද්ද කියන්නේ? රූපේ ආස්වාද එතකොට මේ රූපේ පුංචියෙන් සැපක් තියෙන නිසායි කිව්ව සත්‍යා මේ රූපෙට ඇලෙන්නේ යස්මාචකෝ මහානි රූපං සුඛං සුඛාන් පතිතං සුඛාවක්කත් වක්කන්තං අනවක්කන්තං දුක්ඛේව තස්මා සත්තා රූපස්මං සාරච්ඡන්ති මහලි මේ රූපය මේ සැපයක් තියෙනවා සැපේ පැත්තටම වැටලා තියෙනවා සැපෙහි බැසගෙන තියෙනවා දුකට වැටිලා නැති නිසා වැටිලා නැද්ද අන්න ඒ නිසා මොකද වෙන්නේ? තස්මා සත්තා රූපස්මින් සාරච්ඡන්ති. සත්‍යා මේ රූපේට ආස කරනවා, ඇලෙනවා. තේරුණාද ඒක? සරලව හිතන්න මේ මේ රූපේ කුසලකෝ මේක දුකටම වැටිලා නැති නිසා දුකේම දැසගෙන නැති නිසා පොඩි සැපයක් හරි තියෙන නිසා තමයි සත්‍ය මේ රූපෙට ඇලෙන්නේ ආස කරන්නේ නේද එතකොට මේ රූපේ ඒකාන්ත වශයෙන්ම සැපයක් තියෙන නිසා සැපටම සැපේ පැත්තටම වැටලා තියෙන නිසා සැපේම දැසගෙන ඉන්න නිසා අනවක්කන්තං දුක්ඛේ දුකට වැටිච්ච නැති නිසා තමයි මේ සත්‍යාමේ රූපේට ආස කරන්නේ ඒ රූපේට ආස කරන් පස්සේ මොකද වෙන්නේ? ලැබුණෙන් පස්සේ සරාගා සංයුක්ඡන්ති ඒ රූපෙත් එක්ක එකට එකතු වෙනවා ඊට පස්සේ. රූපයට ආස කරන් පස්සේ රූපේ යන්නේ පස්සේ මොකද වෙන්නේ? රූපයත් එක්ක එකතු වෙනවා. සංයෝගා සංකිලිස්සන්ති රූපෙත් එක්ක එකතු වුණාම මොකද වෙන්නේ? කෙලිටි වෙලා යනවා. අපිරිසිදු වෙලා අයම්තිකෝ මහාලි හේතු අයම්පච්චිය සත්තානං සංකිලේසාය ඒවං සහේතුං සපච්චිය සත්තානං සංකිලිස්සන්ති මේක තමයි හේතුව මේක තමයි උපකාරක වෙනගේ සත්වයා අපිරිසිදු භාවයට පත් වෙනවා. කිලිටි වෙනවා. එතකොට මේ අපිරිසිදු භාවයට පත් වෙනවා, කිලිටි වෙනවා කියලා කියන්නේ මොකද්ද? මොකද්ද? ඈ මේ මොකද්ද අපිරිසිදු වෙන්නේ මොකද්ද කියලා කියන්නේ ඈ දැන් ඔයගොල්ලෝ හොඳට නාලා කරලා එහෙම ඉන්නවනේ සෙන් පවුඩර් ගාලා Mm-hmm. පිරිසිදු වෙන්නේ මොකද්ද? කයද හිතද? මොකද්ද අපිරිසිදු වන්නේ? හිත. කොහොමද අපිරිසිදු වන්නේ? හ්ම්? කොහොමද? ඔය කියපු විදිහට කියන්නේ රූපේ සැපක් තියෙන නිසා ඒ රූපයට ඇලෙනවා. ඇලුනහම ඒ රූපයත් එක්ක එකතු වෙනවා. එකතු එකතු වෙනවා කියන්නේ ඊට පස්සේ ඒක ගැන නිදීම් ඇති වෙනවා හඳුනගන්නවා චේතනා පහළ කරනවා මේ රූපෙත් එක්ක එකතු නම් මොකද වෙන්නේ හ්ම් කියන්න දැන් කිව් කියලා බලන්න. කිලිටි වෙනවා. එතකොට දැන් පුරාණ කස්සප කියුවා මේ හේතුවක් නැහැ කියලා මේ සත්‍ය අපිරිසිදු කිලිටි වෙනවා. ඒත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා හේතුවක් තියෙනවා කියලා. මොකද්ද හේතුව? මේ රූපේ සැපක් තියෙනවා. සැපේ පැත්තටම වැටිලා සැපේම බැසගෙන තියෙනවා. ඒ නිසා මේ රූපයට සත්‍යය ඇලෙනවා ආස කරනවා. ඒ ඇලුනෙන් පස්සේ මොකද වෙන්නේ? රූපයත් එක්ක එකතු වෙනවා. එකතු වෙනන් පස්සේ හ්ම් අපිරිසිදු වෙනවා එහෙම නැත්නම් කිලිටි වෙනවා මෙන්න බුද්ධ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ චිත්ත සංකලේශා භික්කවේ සත්තානං සංකලස්ස සිත අපිරිසිදු වීමෙන්මයි සත්‍යය අපිරිසිදු වන්නේ කියලා ඒකවල සත්‍යය පිරිසිදු වන්නේ කියන්නේ. හ්ම්. සිත පිරිසිදු වීමෙන් දැන් භාග්‍යතුන් වහන්සේ මේ ဒုတိ ය ගද්දෝල බද්ද කියන සූත්‍රයේදී දේශනා කරන දීගරත්ත මිදම් චිත්තං සංකිරිට්ඨං දී බොහෝ කාලයක් මේ සිත කිරිටි වෙලා තියෙන අපිරිසිදු වෙලා තියෙන මොනවද? රාගේන දෝෂේන මෝහං රාග දෝෂ මෝහ වලින් මේ හිත අපිරිසිදු වෙලා තියෙනවා. චිත්ත සංකලේශා වික්‍රේ සත්තා සංකලිස්සං. සිත අපිරිසිදු වීමෙන්මයි මේ සත්‍යයන් අපිරිසිදු වන්නේ. චිත්ත ඕදානා සත්තා විසුද්ධං. සිත පිරිසිදු වීමෙන්මයි මේ සත්‍යයන් පිරිසිදු වන්නේ. දැන් අපි හොඳට දෙවිල නාලා සෙන් පවුඩර් ගාලා හිටියාද දැන් අපි පිරිසුදුද අපිරිසුදුද? ඇයි අපිරිසුදු? ඈ අපි රූපයත් එක්ක එකතු වෙලාද ඉන්නේ රූපයෙන් වෙන් වෙලාද ඉන්නේ? රූපයත් එක්ක එකතු වෙලා. අපි එකතු වෙලා ඉන්න රූපය මම කියලා අපි එකතු වෙලා ඉන්නවා මම හැදිලා තියෙන්නේ රූපවලින් කියලා. අපි එකතු වෙලා ඉන්නවා මම තුර රූපේ පවතිනවා කියලා. අපි එකතු වෙලා ඉන්නා රූපේ තුල මම ඉන්නවා කියලා. ඒකට අපි අතීතයේ කියලා යමක් සීකරුත් සී මොකද සීකරන්න තියෙන්නේ? හ්ම්? මම පොන්චි කාලේ මොන්ටිසෝරි ගියා කියලා මොකද සීකරන්න තියෙන්නේ? හ්ම්? රූපයක්. අනාගතේ මම මෙහෙම කෙනෙක් වෙනවා කිව්වම තේ කරන්න තියෙන මොකක්ද? රූපය. ඉච්ඡරටම මේ රූපෙත් එක්ක අපි එකතු වෙලා එතකොට මොකද වෙන්නේ සිත අපිරිසිදු වෙනවා සිත අපිරිසිදු වෙනින් පස්සේ කරන දේවල්, කියන දේවල්, හිතන දේවල් යහපත පිණිසද පවතින්නේ? අයහපත පිණිස පවතින්නේ. දැන් පොඩි කාලේ ඉඳලා අහලා තියෙනවා නේද? ගාතාවක් මේ ධම්මපදේ මොකද්ද? මම පුබ්බං ගමා ධම්මා මම සිතා මනෝමය මනසාචේ කරුත්තේන භාසතිවා කරෝතිවා අතෝනම් දුක්ඛමඤ්ඤේති චක්කං වහතෝ පදං මොකද ඒ කිව්වේ සිත තමයි ප්‍රධාන වෙන්නේ සිත තමයි මුල් වෙන්නේ මනසාචේ පදුක්ඛ හැබැයි මේ සිත අපිරිසිදු දෝෂිතන භාසිතවා කරෝති කියනේවා කරනේවා පිරිසිදු නෑ. ඒවල විපාක එනවා කොහොමද? හරත් බඳපු ගණා පසුපස්සේ එන හරත් රෝදේ වගේ. මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ රූපයත් එක්ක එකතු වෙලා අපි ඇවිල්ලා තියෙන මේ ගමන. කොච්චරද කියනනම් බාගතුන් වහන්සේ දේශනා කරා හොයන්න බෑ. අනමතක් ගෝයම් වික්කවේ සංසාරෝ කුබ්බා කෝටින පඤ්ඤාය. මේ අනුරාග සසර ගමනේ අපි මේවට වසඟ වෙලා මේවත් එක්ක එකතු වෙලා සත කිලිටු කරගෙන අපි ආනන්තරී පාප කර්ම කළා නැද්ද? සසර සසර එනම් කිව්වා මගේ මේ ජීවිතේ සසරි කරලා නැද්ද? කරලා නිරේ ගිහිල්ලා නැද්ද? අනිවාර්යෙන් ගිහිල්ලා තියෙනවා. තිරිසන් ලෝකේ ගිහිල්ලා, പ്രേත ලෝකේ ගිහිල්ලා සෙන්සුතුක කායින්දා නැද්ද? තියෙනවා. ඒ තාමත් අපි රූපෙත් එක්ක එකතු වෙලා නම් ඉන්නේ. මේ සිත පිරිසිදුද අපිරිසිදුද? අපිරිසිදු. එහෙනම් ආයෙත් ඒ රවුම ගහන්න තියෙන chance එක අදුද වැඩිද? රවි කොච්චරද කියනනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේ මහ පොළවේ මේ පොත්ත උඩට පස්තික මහයිනි මේ මහ පොළවේ පස්ත වැලි මේ සිල උඩ තියෙන පස්ත වැලි කියලා. කිව්වා මහයිනි මේ මේ මහ පොළවේ මේ පොත්තට ගත්ත පස්තික වගේ සුළු ප්‍රමාණයක් කිව්වා සතර පයින් දෙන්නේ. මහ පොළවේ පස් වගේ ප්‍රමාණයක් ආයයන් සතර පාය කරා යනවා. මොන සත්‍යය අපිරිසිදු වෙන එක හේතුවක් කියලා. මොකද මේ ප්‍රශ්නේ අහන්නේ? මහා විච්ඡේද නේද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහා ඒ වගේම මේ වේදනාව විඳීම ඒකාන්ත වශයෙන්ම දුකක් වෙනවා. දුකේම වැටිලා තිබ්බම දුකේම දැසගෙන තිබ්බම මේකේ සැපක් නැත්තම් දැන් පිළිවෙල අල්ලගත්තා සත්‍යාමී වේදනාවට ඇලෙන්නේ නැහැ මේ විඳීම සැපතම වැටිලා සැපේම දැසගෙන තියෙන නිසා මේක දුකක් නැති නිසා දුකේම දුකක් නැති නිසා නෙමෙයි දුකේම වැටලා තිබ්බ නැති නිසා දැන් අපිට සැප විඳීමක් තියෙනවා නේද? සත්‍ය මොකද වෙන්නේ මේ දුක් වේදනාවට ඇලෙනවා. ආස කරනවා. ඒක මොකද්ද? මේ විඳීමේ තියෙන ආස්වාදය. දැන් එහෙම ඇලුනෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ විඳීමත් එක්ක එකතු වෙනවා. තේරුණාද? දැන් මේ හිතන්නකො. අපි පාරේ යනකොට යනකොට මම හිතන්නේ අපිට වෙච්ච නැති එකක් කියලා හිතන්නේ අපේ හිතවත් කවුරු හරි කෙනෙකුට තව කෙනෙක් ගහනවා. දැන් හරියට දුටි කාල වේදනාවෙන් කෑ ගන්නවා. අපිට නෙමෙයි ගහලා තියෙන්නේ. දැන් හරිය අපිට හිතවත් ඉතින් එයාගෙන අපිට තියෙනවා මොකද්ද? කැමැත්ත, ඡන්දය, ප්‍රේමය. ගහකට තියෙන්නේ මොකද්ද? තරහ. ඒතර ප්‍රේමය නිසා තමයි එතන ද්වේෂය හතරක් තියෙන්නේ. තිරුණා. දැන් අර වේදනාවෙන් කෑ ගහනකොට අපි මොකද කරන්නේ? ප්‍රතික්‍රියකයක ඉබද වෙනවා. දැන් නොඑක් සිතුවිලි පහළ කරනවා. මේක දෙකක් දෙන්න තිබ්බනම් හොඳයි. එකට යනවා මේ තත්ත්වයට. මේ සරල උදාහරණයක් කිව්වේ. එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? කිලිටි වෙනවා. එතකොට විඳීම කියලා කිව්වේ මොකටද? වේදනාව කියලා කිව්වේ විඳිනවා කියන අදහසින් මේ දැන් අපි ගිය පාරගෙන ගත් සත්‍යත්තාන සූත්‍රය හරියට කලින් ඉගෙන ගත්ත සීල සූත්‍රය හරියට තිබ විඳීම කී ආකාරයකින් කියවන්නේ ප්‍රධාන වශයෙන් ගන්න සැප විඳීම කියනවා දුක් විඳීම තියෙනවා උපේක්ෂා විඳීම තියෙනවා. නමුත් මතකද විඳීම හය ආකාරයකින් කියලා දුන්නා. කොහොමද? අයියෙන් කියන්නේ එතකොට මතකද? චක්කු සංපස්සජ වේදනා. ඇසේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනා. සෝත සංපස්සජ වේදනා. කනේ ස්පර්ශයෙන් ඇති වෙන වේදනා. ඊළඟට නාසයේ ස්පර්ශයෙන් ඇති වෙන දිවේ ස්පර්ශයෙන් ඇති වෙන කයේ ස්පර්ශයෙන් ඇති වෙන මනසේ ස්පර්ශයෙන් ඇති වෙන ඔය විදිහට විඳීම හය ආකාරයකින් මෙතන විස්තර කරන්නේ එතකොට මේ විඳීමේ සැපක් තියෙන නිසා මේක දුකටම වැටිච්ච නැති නිසා සත්‍යයා මේ විඳීමට ආස කරනවා ඇලෙනවා. ඇලුනහම මේ විඳීමත් එක්ක එකතු වෙනවා. එකතු වෙනින් පස්සේ කිලිටි වෙනවා. අපිරිසිදු වෙනවා. වාගුතුන් මහසදේශනා කරන මහාලු ගන්න හේතුවක් තියෙනවා. සත්‍යයන් අපිරිසිදු වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහාවේ මේ සංඥා මොකක්ද සංඥාව කියන්නේ? හඳුනා ගැනීම. මේ සංඥාවක් ඒකාන්ත වශයෙන් දුකක් දැන් අර විදිහට කියන්නේ දුකටම වැටිලා තිබ්බන. දුකේම දැසගෙන තිබ්බන. සැපක් නැත්තම්. සත්‍යයා මේ සංඥාවට ඇලෙයිද? ඇලෙන්නේ නැහැ. මේ සංඥාවේ සැපක් තියෙන නිසා සැපටම වැටිලා තියෙන නිසා සැපේ දැසගෙන තියෙන නිසා හැමතිස්සෙම මේකේ දුකක් නැති නිසා සත්‍යය මේ සංඥාවට ඇලෙනවා ආස කරනවා ඒක මොකද්ද සංඥාවේ ආස්වාදය ඒ සංඥාවට ඇලුනෙන් පස්සේ මොකද වෙන්නේ සංඥාවත් එක්ක හඳුනා ගැනීමත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ අපිරිසිදු වෙලා යනවා. මොන්නේ මේ සුද්ධි මාර්ගයේ හරි ලස්සන කතාවක් තියෙනවා මේ මිහින් කලේ මිහින් කලේට සිරිකීපු ගාවචරය තමයි සෑගිරිය. මට මතක මහා තිස්ස මහ රහතන් වහන්සේ. මහපිසි ස්වාමීන් වහන්සේගේ උන්වහන්සේ මේ අට්ඨික සංඥාව තමයි වඩන්නේ. ඉතින් අට්ඨික සංඥාව මෙනෙහි කර කර පාරේ වඩිනකොට මේ එක කාන්තාවක් තමන්ගේ ස්වාමියාත් එක්ක රණ්ඩු කරගෙන දැන් පාරට ගහලා යනවා අම්මලා ගෙදර යනවා. ඒ කාලේ නම් තිබිලා තියෙනවා. මොකක්ද? අම්මලා ඉදිරියනේ. එතකොට මේ මේ යන්නේ තරහින් යන්නේ නේද? දැන් යනකොට දැක්කා මේ ස්වාමීන් වහන්සේ. දැකලා ස්වාමීන් වහන්සේත් එක්ක hina වුණා මහාමි. අවධානය යොමු. දැන් මේ ස්වාමීන් වහන්සේ සිහි කර කර යන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේ අර hina එනකොට දැක්ක මෙයාගේ දත් ටික. දැකලා අට්ටික සංඥාව ඇති. මම බලන රූපේ දැක්කා. නමුත් ඒකත් එක්ක උන්වහන්සේ හඳුනාගත්තේ මොකක් හරි හරි ලස්සනයි. ඔන්න ඊට පස්සේ ගියා මේ කාන්තාව. දැන් මහත්තයා දැන් හති දාගෙන දෝගෙන එනවා. ඊට පස්සේ ඇවිල්ලා ආන ස්වාමීන් වහන්සේ කාන්තාවක් ගියා අනේ පින්නත ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද නම් නොදෙනිමි ඇටසකිල්ලක් නම් ගියා කියලා. දැක්කම හඳුනා ගන්න. අරකට එක එකතු වෙලා නැහැ. හඳුනාගත්තේ ඇටසකිල්ලක්. අපි හඳුනා ගන්න. අනේ ලස්සන දැක්කේ. ලස්සන කොණ්ඩේ. යන විදිහ. ඒ කියන්නේ විනාගනේ දැනගෙන ගියා කියන්නේ ඒත් අපි හඳුනාගන්නේ විදිහ නෙමෙයි. අපි ඒකත් එක්ක එකතු වෙලා ඉන්නකොට එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ කිරි කියනවා. මොනවද රාග දේශ මොහ. සෙන්හර ස්වාමීන් වහන්සේ හඳුනාගත්තේ කිරි කියන විදිහට නෙමෙයි. අපිරිසිදු වෙන විදිහට නෙමෙයි. තේරුණාද? එතකොට ඒකත් එක හේතුවක් කියනවා මේ සත්‍යයන් අපිරිසුදුයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහාලි මේ සංස්කාර. සංස්කාර කියන්නේ මොනවද? චේතනාව, නිමිති, පංච පාදානස්කන්ධ. ඒ ආකාරයේ කිව්වද? කී ආකාරයේද හය ආකාරයේ මොනවද හය රූප සංකේතන ශබ්ද සංකේතන ගන්ධ සංකේතන ඊළඟට රස සංකේතන පොට්ටබ්බ සංකේතන ධම්ම සංකේතන එතකොට අර මේ චේතනාව නැත්නම් සංස්කාර ගැන මේ පංච උපාදානස්කන්ධය කතා කරද්දී අතිපා සංස්කාර ගැන හරි ගැඹීර ලස්සන විස්තරයක් තියෙනවා කියලා කජ්ජනී සූත්‍රය. මොකක්ද? සංකතං අபிසංකරණ සංකතේ හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දේ නැවත අභිසංස්කරණය කරමු නැවත සකස් කරමු සතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහාලි මේ සංස්කාර ඒකාන්තේම දුකක් ඒකාන්ත දුක්ඛ අබ ඒකාන්තේම දුකක් නෑ දුක්ඛාන් සතුටා දුක්ඛා වක්ඛන්තා අනක්ඛන්තා සුඛේ දුකේම වැටලා තිබෙනවා දුකේම දැසගෙන තිබෙනවා සපක් නැත්තම් සත්‍යය මේ සංස්කාර කෙරෙහි ඇලෙයිද නැහැ එහෙනම් මේ සංස්කාරවල සපක් තියෙන නිසා සැපේට වැටලා තියෙන නිසා සැපේ දැසගෙන ඉන්න නිසායි සත්‍යයන් මේ සංස්කාර වලට ඇලෙන්නේ ඒක මොකද්ද? ආස්වාදයක තියෙන නේ. සංස්කාර වලට ඇලුනහම මොකද වෙන්නේ? ආස කරාම ඇලුනහම සංස්කාරත් එක්ක එකතු වෙනවා. එකතු වුනහම කෙලෙටි වෙලා යනවා. ඕක තමයි කියනවා හේතු ප්‍රත්‍ය සත්‍යය කියලා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා මහාලිමේ විඥානය. ඒකාන්ත වශයෙන් දුකක් දුකෙහිම වැටිලා තිබ්බා. දුකෙහිම බැසගෙන තිබ්බා. මේකේ පොඩි හරි සැපක් නැත්තම් නයිදං සත්තා විඤ්ඤාණස්මින් සාරච්චි මේ විඥාණයට මේ සත්‍යයන් හැදෙන්නේ නැහැ කියන්නේ. යස්මාචකෝ මහාලි විඥානං සුඛං සුඛානුපතිතං සුඛවක්ඛං අනවක්ඛං දුක්ඛේ නමුත් මහාලි මේ විඥාණය සැප නිසා සැපේතෙන් වැටලා තියෙන නිසා සැපේම දැසගෙන තියෙන නිසා තමයි කියනවා මේ විඥානය කෙරෙහි සත්‍යයන් ඇලෙන්නේ. ඇලුනහම මොකද වෙන්නේ? ආස කරාම ඇලුනහම මොකද වෙන්නේ? ওই විඥානයත් එක්ක එකතු වෙනවා. සරාගා සංවිච්ඡන්. ඒ ආස කරන්නේ ඇලෙන්නේ මොකක් නිසාද? විඥානයේ ආස්වාදේ නිසා නේද? එතකොට ඒකට එකතු වෙනවා සරාගා සංයුක්තයන්ට එකතු වුණාම මොකද වෙන්නේ? සංයෝගා සංකිරිස්සන්ති. කිලිටි වෙලා අයම්පි කෝ මහාලි හේතු අයම් පච්චේව සත්තානං සංකිලේසාය ඒවං සහේතු සපච්චයා සත්තා සංකිරිස්සන්ති. මහලි මේක තමයි කියන හේතුව සත්‍යයන් අපිරිසිදු පූර්ණ කස්සප කිව්වේ මොකද්ද හේතුවක් ප්‍රත්‍යක් එහෙම එකක් නෑ කිව්වා දැන් එතකොට තේරෙනවද මේ සත්වයා කෙඩටි වන්නේ අපිරිසුදු වන්නේ කොහොමද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදාන ස්කන්ධයත් එක්ක එකතු වෙලා ඉන්න තා අපිරිසුදු අර ගද්දුලබද්ද සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපේ මේ සංසාර ගමන හරියට මේ කණුවේ ගැට ගහලා ඉන්න බල්ලෙක් වගේ කියනවා. අවිද්‍යාව නැති කන්නේ සංහාව නැති දඟලෙන් ගැට ගහලා ඉන්නේ. එතකොට ඒ බල්ලා ලගින තරමක් ලගින්නේ කණුව වගේ. දඟලේ දිග විතරයි. මේ එතකොට කැරකෙන්නේ හැමදේම කරන්නේ කණුව වගේ. නේද? ඒ වගේ අපි රූපේ වටේමයි කරකෙන්නේ. රූපය අල්ලගෙනමයි හැමදේම කරන්නේ. වේදනාව, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච පාදානස්කන්ධයමයි රටේම තමයි කැරකි කැරකි ඉන්නේ. ආය අල්ලන්නේත් මොකද්ද? ඒක. මේකේ තියෙන තව ලස්සන සූත්‍රයක් නදී සූත්‍රය කියලා. භාගතුන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා ඔන්න වේගෙන් ගලාගෙන යනවා කියන සැඩපහර. මේ සැඩපහර දෙපැත්තේ තියෙන ඉහුරු වල තියෙනවා මේ වැලු ඒ බබු ස්තන ඒ වගේ මේ ගඟ පැත්තට නැවිලා තියෙනවා එක එක මේ පඳුරු. මේවා හයියනේ. දැන් අර සැඩපහරට වැටිලා ගහගෙන යන මිනිස්සෙක් මේ සැඩපහරෙන් බේරෙන්න කියලා හිතලා අර පඳුරක් අල්ලගත්තා. මොකද වෙන්නේ? වේගවත් සැඩ පහක්. පඳුර ගලවගෙන ආයි යන සැඩ පහක්. ආයි පඳුරක් තියෙන ආයි ආයි. ඒ වගේ කියනවා අපි. අපි ඒ වගේ රූපය අල්ල ගන්නවා, විඳීම අල්ල ගන්නවා, හඳුනා ගැනීම අල්ල ගන්නවා, චේතනාව අල්ල ගන්නවා, විඥානය අල්ල ගන්නවා. එතන අපි මෙහෙම හිතමුකෝ. එතන අපි දැන් ඔන්න අපිට දැන් පංච උපාදාන ස්කන්ධය අපිට ලැබුණා නේද? එතකොට අපි මොකක් හරි දෙයක් නිසා අපි හිතමු අපි කල්පනා කරනවා දැන් අපි දුකට වැටලා තියෙන මොකක් නිසාද කියලා අපි දන්නේ නැහැ. අපි කල්පනා කරනවා මේ ඊට වඩා හොඳයි වෙන තැනක උපදින්න තිබ්බම. හොඳට සල්ලිකාර කවුලක. නැත්නම් ලස්සන රූපයක් ඇති. මිහිරි හඬක් ඇති. යඩ පාරේ ගහගෙන යන ගමන් ආයෙමත් ඒකෙන් බේරෙන්න එල්ලෙන රූපෙට වේදනාවට තේරුණාද? ඒවත් නැත්නම් හිතන මේට වඩා හොඳයි මැරිලා ගියා. මරණා කියන්නේ මොකද්ද? ආයිකදී ආයි රූපයක් ලැබෙන. ආයි විදීමක් ලැබෙන. ඒකාර සැඩපාරි ගහගෙන යන මිනිස්සයා අර දුරවල අඳුරු අල්ලගෙන බේරෙන්න උත්සාහ කරනවා වගේ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහත් එක්ක තමයි අපි එකතු වෙලා අපි අන්නේ ගොන්නේ නිදාගන්නේ නැගිටින්නේ මේ ගන්නේ ගමන් බිමන් යන්නේ මේ හැම තිස්සෙම මේවත් එක්ක එකතු වෙලා. මම බහැරව නෙමෙයි. මම කියලා මගේ කියලා මගේ වසුන්ගේ පවත්වන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ දේශනා කරන 20 ආකාරයකින් අපි මේ කොට ග්‍රහණය වෙලා යනවා කියන්නේ. එතකොට අර කන්නේ ගැට ගන්න බල්ලෝ වගේ අපි රූපේ වටා කැරකි කැරකි වේදනාව වටා කැරකි කැරකි සංඥාව වටා කැරකි කැරකි සංස්කාර වටා කැරකි කැරකි විඥානය තවතරකි කරකි. නමුත් අපිට මතක් වුණා කියන්නේ ඔබ ශක්තිත රැඳ වෙලා කියපුවා. එතනක් තියෙන මොකක්ද? අර මම සංගොඩක් නිතරම කියන්නේ දැන් අපි හැමතිස්සෙම මේක ප්‍රශ්නේ තියෙන්නේ අපි අල්ලනවා අතීතේ නැත්නම් අනාගතේ. වර්තමානයේ අතාරින්න. තේරුණාද? දැන් අපි ගමු ඡායාරූපයක් කියලා. අපි කෙනෙකුට පෙන්වන්නේ අපි <laughs> කැප එකක්ද ලස්සන එකක්ද? ඇයි ඉතින්දා කිව්වේ අපි අම්ම බලන්න ගියලා හොව කෙනෙක් ගිහි කාලේ ෆොටෝ නැද්ද කියලා ටක් ගාලා ඇල්බම් එකක් දුන්නා. මම දන්නේ ඇයි කැටේ වනේ කියලා. තිබ්බයන් අපි හැමතිස්සෙම අල්ලන්නේ දැන් බලන්න මේ මේ අපිරිසිදු වෙන්නේම මොකක් නිසාද? මේකේ ආස්වාදය නිසා. නේද? දැන් අපි ඡාය රූපය වෙනකම්ම පෙරලගෙන යනවා කියන්නේ අපි වැඩි කර පෙන්නන්නේ අපි හැඩට ඉන්නේ. නේ? අපි ඒක වයසට ගිය කෙනෙක් ඉන්නවා කියලා. ඒ කාලේ වයස කාලේව පෙන්වන්න කැමති නෑ. බලන්නකො ඉස්සර මම මේ කෙල්ල වගේ කොල්ල වගේ හිටපු හැටි. මේ ආස්වාදයට තමයි ආස කරන්නේ. ඉන්දිකම් මොකක් කරි ගහක් හදන්න. මල් ගහක් කියලා හිතන්නකො. එනකොට මල් මල් පෙලයක් හදන්නත් ලේසි නෑ නෙමෙයිද? ඒක හිතවන්න ඕනේ ඊළඟට පොවර දාන්න ඕනේ සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඊට පස්සේ මොකද කොළ ඇවිල්ලා දළුවේ ඇවිල්ලා ඊට පස්සේ මලක් ඉතින්. ඒ ටික දවසකින් මේ මල පර වෙලා යනවා. මුකෝ ක්‍රියාවලියක් ඒ තුළ සිද්ධ වෙනවා. නමුත් හිත අල්ලන්නේ කොතනද? අර රස්සනට මල කුකුලා තිබ්බ වෙලාව. දැන් මල් නැහැ කනාවට වෙලා. ඒක කවදාට හරි පෙන්නලා කියන මේක මෙහෙම තිබ්බට ලස්සනට මේක මල් තිබෙනවා. ගිය සයිස් මල් එකක් ගහක් නේද? කියනද නේද? ඉතින් එහෙනම් මේකේ ආස්වාදයේ තියෙන තාක් අපි මේවට ඇලෙනවා. මොන බයිලා කිව්ව ඇත්ත උත්තර. එතකොට දැන් මේ මහා ලියුවේ මොකද්ද මේ භාග්‍යතුන් වහන්සේ පුරාණ කස්සප කියනවා හේතුපත්ය නැතුව තමයි මේ සත්‍යයන් අපිරිසිදු වෙන්නේ හේතුපත්ය නැතුව තමයි පිරිසිදු වෙන්නේ එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා එහෙම නෙමෙයි සත්‍යය අපිරිසිදු වන්නේ හේතුවක් නිසා කියලා දැන් කියලා දුන්නා එක ගැන ඊළඟට මේ මහාලි අහනවා කතමෝ පන බන්තේ හේතු කතමෝ පච්චේ සත්තානං විසුද්ධියා කතං සහේතු සපච්චයා සත්තා විසුද්ධියං ස්වාමීන් වහන්සේ මේ සත්‍ය පිරිසිදු පිරිසිදු වන හේතුව මොකක්ද? පුරාණ කස්සප කියන්නේ හේතුවක් නැහැ කියලා ඒකට භාගතුන් වහන්සේකත් තියෙනවා කියලා. ඒක මහාලි අහනවා එනම් භාගතුන් වහන්සේ මේ සත්‍යය තේසුදු වන්නේ කියන හේතුව කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රූපංච නිදන් මහාලි ඒකාන්ත සුඛං අබවිස්ස සුඛාන ප්‍රතිතං සුඛා වක්කන්තං අනවක්කන්තං දුක්ඛේ නයිදං සත්තා රූපස්මින් නිබ්බෙන්දේය මහලි මේ රූපය ඒකාන්තයෙන්ම සැපක් සැපේම වැටුණා සැපේම බැසගෙන තිබ්බා දුකක් නැත්තම් මේ රූපේ නයිදං සත්තා රූපස්මින් නිබ්බෙන්දේය සත්‍යය මේ රූපය ගැන කලකිරීම යස්මාචිකෝ මහානි රූපං දුක්ඛං නමුත් මහානි මේ රූපය ඒකාන්තයෙන්ම දුකක් නිසා දුක්ඛානු පටිතං දුක්ඛා වක්ඛං අනවක්ඛං සුඛේ දුකේම වැටක තියෙන නිසා දුකේම බැසගෙන තියෙන නිසා තස්මා සත්තා රූපස්මින් නිබ්බින්දං මේ රූපේ දුකක් තියෙන නිසා තමයි සත්‍යා මේ රූපේහි කලකිරීම මේක සැපක් විතරක්ම තිබ්බනම් කලකිරෙන්නේ නැහැ එහෙනම් මේකේ දුකක් තියෙන නිසා කියනවා මේ සත්‍යා රූපේ කෙරෙහි කලකිරීම ඒ මොකක්ද රූපේහි ආදී නේද එතකොට මේ රූපය කෙරෙහි කලකිරුණෙන් පස්සේ මම අර කියන බුද්ධේශනා කියලා ඉඳලා මේ වැඩෙන පිළිවෙලක් තියෙනවා කියලා දැන් බලන්න මේක දේශනාවකත් ඒ පිළිවෙල වෙනස් වෙනවා. ඒක තමයි ස්වාක්කාප කියන්නේ. මොකද දැන් අර පංච පාදානස්කන්ධය ගැන කොහොම ඉස්සෙල්ලාම ඇති වෙන්න ඕන මොකක්ද කියලාද කියේ. නිබ්බිදාව නේද අවබෝධයෙන් යුක්ත කලකිරීම. මේ කලකිරීම ඇති නොවනතා ආස්වාදයේ තියෙනතා ඒකත් එක්ක එකතු වෙලා ඉන්න අපි සිදු. දැන් මෙතන කියනවා මේකේ දුකක් තියෙන නිසා තමයි මේ සත්‍යය මේ රූපේ ගැන කලකිරෙන්නේ. කලකිරුණාම භගවේදි නිබ්බින්දං විරච්චති. කලකිරුණ තාස කරන්නේ නෑ ඒකට ඇලෙන්නේ නෑ. විරාගා විසුච්ඡන්ති. ඇලෙන්නේ නැති නිසා පිරිසිදු වෙනවා. එයා එකක් එක එකතු වෙන්නේ නෑ. අයම්පිකෝ මහාලි හේතු අයම්පච්චයෝ සත්තානං විසුද්ධිය. ඒවම්පි සහේතු සපච්චය සත්තා විසුද්ධං. මේක තමයි කියනා හේතුව සත්‍යයා පිරිසිදු වන්නේ. මේක තමයි කියන ප්‍රත්‍යය සත්‍ය පිරිසිදු. නම් දැන් අපි පිරිසිදු වෙන හේතුව ගැන කතා කරද්දී අපිට මතුනේ මොකද්ද මේකේ ආස්වාදයේ තියෙන එක. පිරිසිදු වෙන්නේ ගැන කතා කරද්දී මොකද්ද මේකේ ආදීන. දැන් රූපේ ආදීනව සිහි කරන්න දැන් ආකාර කීයක් කියලා දීලා තියෙනවා. ಮುಖೀಯಕ್ಕೆ ಅದಿರದೆ ನಾನು तिरकल मनोहर की रजी मतलब පංච උපාදානස්කන්ධ අනිත්‍ය භාවනාව කියලා කියනවා. කාලය හා අවකාශය අතර පවතින දේ ගැන. ඒක අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලනවා. මොකටද මේ කියලා දුන්නේ? කලකිරෙන මේ විදිහට. පුදුකලන. ඊළඟ තව සීල සූත්‍රයේදී කියලා දුන්නා මේ මේක අනිත්‍ය විදියට දුක් විදියට ආබාධයක් විදියට gaduwak විදියට හුලක් විදියට 11 ආකාරයකින් බලනවා. ඒ බලන්නේ කී ආස්වාදය තියෙනද මේක? ඉතින් කොච්චර නාලකල සෙන් පවුඩර් ගාලා හිටියත් ඒ විදිහට හිටියොත් නම් ඉතින් අපිරිසිදුයි තමයි. නෑවි නැතත් කමන්නේ සිල් පවුඩර් ගෑවි නැතත් කමන්නේ මේක ආදීනවි සීකරගත්ත පිරිසුදු හරි කනගාටුවක් ඇති වෙනවා ඒක කියලා දුන්නේ නම් ප්‍රයෝජන ගන්න නෙවෙයි. ඒකද ගේස් පරිසිතානිය කියලා දුන්න තව කෙනෙක්. මොකවත් මතක නැහැ. රූපේ කියන්නේ මොකද්ද? රූපේ හට ගැනීම මොකද්ද? රූපේ නැතිවීම මොකද්ද? රූපේ විරුද්ධ වන්නා වූ මාර්ගය මොකද්ද? රූපේ ආස්වාදය මොකද්ද? ආදීන වීම මොකද්ද? නිස්සරණය මොකද්ද? සිහි කරන්න කිව්වේ. ඒව තමයි උපකාරී වෙන්නේ මේ ගැන කලකිරීම. මොකද මේ අවබෝධය දැන් අපි කලකිරෙන අවබෝධය නෙමෙයි අපේ කලකිරීම තියෙන මොකක් එක්කද? ගැටීමක් සමහරේ ගැටීමක් එක්ක මහානක් වෙනවා. හැබැයි ඒ ගැටීමේ වෙච්ච ගමන් කරගන්න දෙයක් නෑ. සමහර අය ගැටීමක් එක්ක කෝච්චියට පයින් ගඟේ මුදි පයින්. එපා වෙලා කියලා. ඒ එපා වීම නෙමෙයි මේ කියන්නේ. අවබෝධයෙන් යුක්තව කලකිරීම. හොඳට මතක තියාගන්න මේක තමයි ධර්මයේ වැඩිම පිළිම. මොකද රූපස්මින්පි නිබ්බින්දති රූපේ ගැන අවබෝධයෙන් යුක්තව කලකිරීම. කලකිරීමත් මොකද වෙන්නේ? නොවැළෙන. නිබ්බින්දං විරජ්ජති නොවැළෙන. ඊළඟට විරාගා විමුක්ති නොවැළුනොත් නිදහස් වෙනවා. ඕකයි පිළිවෙල. ඒ පිළිවෙලට තොරව නම් වැඩෙන්නේ නැහැ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන මහාලේ මේ වේදනාව විඳීම ඒකාන්ත වශයෙන්ම සැපක්ම සැපටම වැටිලා සැපේම දැසගෙන මේකේ දුකක් නැත්තම් සත්‍යය මේ විඳීම ගැන කලකිරෙයිද නෑ විඳීම දුකක් නිසා දුකට වැටිලා තියෙන නිසා දුකේම දැසගෙන තියෙන නිසා තමයි සත්‍යය මේ විඳීම ගැන කලකිරෙන්නේ. කලකිරුණා මේ විඳීමක හැලෙන්නේ හැලෙන්නේ නැති වුණාම පිරිසිදු වෙනවා. සූත්‍රයට අනුව හිතනවා. නිබ්බින්දං විරච්ඡanti විරාගා විසුද්ධං එහෙමයි කියන්නේ ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන මහාලි ඒ වගේමයි මේ සංඥාව සංස්කාර විඥාන කියන මේවල ඒකාන්තයෙන්ම සැපක් නෙවෙයි සැපටම වැටලා තිබ්බම සැපේම දැසගෙන තිබ්බම දුකක් නැත්තම් මේවා ගැන කලකිරෙයි. මම දුකක් තියෙන නිසා තමයි මේවා ගැන කලකිරෙන්නේ. කලකිරුණොත් මොකද වෙන්නේ? මේ පංච පාදානස්කන්ධයට නොයැලෙන. නොයැලුනහම මොකද වෙන්නේ? පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනවා කියන්නේ නිදහස් වෙනවා කියන එක තමයි. මොකද්ද පිරිසිදු වෙන්නේ යාගේ? සිත. මොනවද පිරිසිදු වෙන්නේ සිත? හ්ම්? පිරිසිදු වෙන්නේ මොනවද සිත? රාග දේශ මොනවද? පිරිසිදු වෙන්නේ. රාග දේශ මොනවද? පිරිසිදු. ඒකයි භාගතුන් වහන්සේ සිතා පිරිසිදු වීමෙන්මයි සත්‍යය පිරිසිදු සිත පිරිසිදු වීමෙන්මයි සත්‍යය පිරිසිදු වෙන්නේ. එතකොට භාගතුන් වහන්සේ මහාලිට කියනවා මහාලි මේක තමයි හේතුව සත්‍යය පිරිසිදු වෙන්නේ. මොකද්ද? රූපය ගැන කියලා කියන්නේ රූපය ඒකාන්තයෙන්ම සැපක් සැපේම වැටිලා තිබෙනවා. සැපේම බැසගෙන තිබෙනවා. මේක දුකක් නැත්තම් සත්‍යය මේ රූපය ගැන කලකිරෙන්නේ නැහැ. මේක දුකක් නිසා දුකට වැටලා දුකේම දැසගෙන තියෙන නිසා සත්වයාට මේ රූපය ගැන කලකිරෙනවා. කලකිරුණාම ඔව් නොයලෙනවා. නොයලුණාම පිරිසිදු තේරුණාද? එතකොට පිරිසිදු වෙන්න හේතුව මොකද්ද? අපිරිසිදු වෙන්න හේතුව මොකද්ද කියලා දැන් මේ මහාලි සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා. අපිරිසිදු නම් මොකද වෙන්නේ? ඒකත් එක්ක එකතු වෙලා ඉන්නේ. එකතු වුණාම තමයි අපිරිසිදු වෙන්නේ. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ තියෙන සැපයට අපි ඇලෙනවා. ආස්වාදය. ඒක ආස්වාදයේ හැටියට අපි සිහි කරන්නේ නැහැ. තඩිලා මොකද වෙන්නේ? ඒකත් එක්ක එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් කිනිට වෙලා යනවා. අපිරිසිදු වෙනවා. ඉතින් යමෙක් දක්ෂ වුණොත් මේකේ ආදීනව සිහි කරගන්න. රූපය කියන්නේ සැපටයි තිබයද දුකටයි තිබයද? ඇයි රූපේ දුකටයි ඇයි දුකටයි මේ හේතු නිසා හටගන්න දේවල් හේතු වෙනස් වෙනකොට වෙනස් වෙලා යන දේවල්. හේතු නැති වෙනකොට නැති වෙලා යන දේවල්. මේ බාගතුන්ගේ දේශනා කරා මේක අනිත්‍ය. දුක මේක gaduwak වගේ උලක් වගේ ආබාධයක් වගේ. එච්චර ලස්සනට කියලා දීලා දිනන බුදුරජාණන් වහන්සේ මේ රූප දුකයි කියන එක කියලා. ඉතින් මේකට අපිට තියෙන්න ඕනේ อะไรදෙකෙන් මේ ඇත්ත විනිවිද දකින්න පුළුවන් නුවණක් තියෙනවා. දැන් භාගතුන් වහන්සේ මට මතකයක ගද්දුල බද්ද සූත්‍රයෙන් වගේ උපමාවක් කියනවා. දැන් පිටියක කෙනෙක් චිත්‍රයක් හදලා තියෙනවා. අපි මේක දිහා බලන බලන පාරට තියෙන පිටියේ චිත්‍රය. චිත්‍ර තියෙනවා. ඒක විනිවිද ගිහිල්ලා විත්‍ය දැකීම දක්ෂ වෙන්නේ නෑ අපි. ඒ වගේ අපිට රූපය ගැන බැලුවත්, විදීම ගැන බැලුවත්, මේ සංඥාව ගැන බැලුවත්, සංස්කාර ගැන බැලුවත්, විඥානය ගැන බැලුවත් අපිට පේන්නේම මම කියන මගේ කියලා. මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. අපිට පේන්නේම නිත්‍යයි කියලා. සුඛයි කියලා. තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා තමයි අපිට පේන්නේ. ඉතින් මේ ඒක මොකද්ද කිව්වේ? දැන් මේවා ගැන අපිට තියෙනවා වරදවාගත්ත දෘෂ්ටියක් දැක්ම. මොකද්ද? සක්කාය දිට්ඨිය. මේ නිසා අපි මට කරන්න ඕනේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මොනින් විමසන්නේ මොකද තව ක්‍රමයක් කියලා 11 ආකාරයකට මොනින් විමසන්නේ නිකන් ඉඳගම හිතන්න පොඩි වදයක් මේ දෙන්නේ සමායේ සලකන මේ රූපය ගැන බලනකොට කෙස් ගන්නවා. පිරිමි පාර්ශවයට මේක වරියක් නේද මා මානසික සැරයක් කපන්න ඕනේ නැද්ද? දෙපාර්ශවයට එහෙම තීරන්න ඕනේ නැද්ද? සෝදන්න ඕනේ නැද්ද? අපිට ඒක පේන්නේ අපි කොණ්ඩේ ලස්සනට කපලා නාවලා සෝදලා පීරලා කණ්ණාඩියෙන් බැලුවන් පස්සේ ඒක තමයි පේන්නේ ආස්වාදය. ජීවිතේ ගාලේ කොණ්ඩේ ඉස්සගත්තෙන් පස්සේ ඒ දීර්ඝ කාලයක් තිස්සේ අපි මුරුදු වෙලා තියෙන්නේ මේ ආස්වාදයේ දෙක දෙක අතු ගමන. ඉතින් මේ එහෙනම් ටික ටික පුරුදු වෙන්න ඕනේ. මේකේ ආදීනුවේ සිහික. ආස්වාදයක් නැහැ කියලා බෞද්ධයන් ආශි දේශනා කරේ නෑ. ඒක මතක තියාගන්න. ආස්වාදයක් තියෙනවා. තියෙන නිසායි මේවට ඇලෙන්නේ. වගේම ආදීනුවේ තියෙනවා. තියෙන නිසායි මේවට කලකිරෙනවා. නිදහස් වෙන්නකොත් තියෙනවා. ඒ නිසායි මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේකෙම කියනවා මේ රූපම් වික්කවේ අනිච්ච අතීත අනාගත මහන්නේ මේ අතීතේ අනාගතේ රූපේ මොකද අනිච්ච කෝපන වාදෝ පච්චුප්පන්නස් එහෙනම් මේ වර්තමාන රූපේ ගැන මොන කතාවක්ද කියලා මොන වාදයක්ද කියලා මොකද අතීතයේ අපිට තිබ්බ රූපය වෙනස් වෙලා විනාශ වෙලා ගියේ නැද්ද ඒවම් පස්සම් වික්කවේ සුතවාර්ය සාවකෝ. ඒ ඒ විදිහට මේ දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා. අතීතස්මින් රූපස්මින් අනපේකෝ. යතීත රූපේ ගැන අපේක්ෂාවක් නැහැ කියන්නේ. අනාගතං රූපං නාබිනන්ති. අනාගත රූපයක් පතන්නේ නැහැ කියන්නේ. පස්චුප්පන්නස රූපස්ස නිබ්බිදා. අන් වර්තමාන රූපය ගැන කලකිරීම පිණිස විරාගාය නොඇලීම පිණිස නිරෝධාය ප්‍රතිපන්නයි නිදහස් වීම පිණිස තමයි යා කටයුතු කරන්නේ බුදු භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ රූපම් වික්කේ අනිච්ච මහණෙනි මේ රූපය අනිච්ච ඉතින් ඔතන හොයන්න යන්න එපා මේක අනිත්‍යද අනිත්‍යද මොකද්ද හොයන්න තියෙන එක. හොයන්න දෙයක් නෑ. හොයලා දීලා තියෙන ගාඩ් හොයලා දීලා තියෙන එක පුරුදු කරන්නයි තියෙන්නේ. ආයි මේක හොයන්න දෙයක් නෑ. <laughs> හොඳට කියනකල අපේ ආචාර්යතුමා වහන්සේ ධර්මය ධර්මය ඔබයි. ධර්මය ඔබයි නෙවෙයි ධර්මය ඔබයි. හොයනවා මේක තව මොනවද මේ හොයන්නේ රූපම් වික්කවේ අනිච්චක් මාන්නේ මේ රූපේ අනිත්‍යයි යෝපි හේතු යෝපි පච්චේ රූපස් උපාදාය සෝපි අනිච්ච මේ රූපය හටගන්න හේතුන යම් දෙයක් තියෙනවාද ඒක අනිත්‍ය නිසා මේ රූපය අනිත්‍ය වෙනවා. අනිත්‍ය සම්භූතං වික්කවේ රූපං කුතෝ නිච්ඡං භවිස්සති. අනිත්‍ය හේතු නිසා හටගත් මේ රූපය කෙසේ නිට්ටි වන්නද කියලා. ඉතින් මේකට තියෙන්න නම් අපි හැමදාම කියනවා වගේ මොකද? ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව? භාග්‍යතුන් වහන්සේ වදාළ දේ ගැන විශ්වාසය. භාග්‍යතුන් වහන්සේ දැන් දේශනා කරන මහණනි මේ රූපය අනිත්‍ය. ඒක තමයි අපි පිළිගන්නේ. මේ මේක අනිත්‍ය අනිත්‍ය හේතුන් ගැන පිළිගන්නේ. නිත්‍ය සම්භූතම් වික්‍රේ රූපස පුතෝ නිත්‍යම් බලසති. යම්ක හේතුන්ගෙන් හැදිච්ච දෙයක් නිත්‍යවන්නේ කෙහුනොත්. අපි ඔන්න දැන් මේක කල්පනා කරනවා මේ අනිත්‍ය කියන එක. තසේක කඩා ගන්නවා කියන එක. අර්ථය පැත්තක දාලා අනර්ථය අල්ලගන්න. ඊට පස්සේ වාද විවාද කරනවා. දැන් මම කල්පනා කළා දැන් භාග්‍යතුන් වහන්සේ කොහෙද ඉපදුනේ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉපදුනේ නැත්නම් ප්‍රශ්නයක් ආවා. ඇයි එහෙනම් අපිට මේ ධර්මයක් අහන්න හම්බෙන්නේ අපිට පිරුවන් සරණ යන්න ලැබෙන්නේ නැහැ සිත කොහේද හටගන්නේ කියන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි සිතේ හටගන්න දේවල් තමයි අපිට ප්‍රශ්න. හැමතිස්සෙම අපි මොකද කරන්නේ මේ අපිට අදාළ නැති දෙයක් අල්ලගෙන. දැන් අපිට තියෙනවානේ දැන් මේ දුක භාගිතුන් වහන්සේ ඉස්තර කරනවා ආකාර තුනකට දුක්. දුක්ඛං විපරිණාම දුක්ඛං සංඛාර දුක්ඛං. දුක්ඛ දුක්ඛම් කියන්නේ මේ අපිට ආවේනික දුකක් තියෙන මොකද්ද? ඉපදීම, වයසට යෑම, වෙදවීම, ඊළඟට මරණය, ප්‍රියයන්ගෙන් නිමුය ආදී කාරණා. දැන් අපිට ඔය ඔය ටික ඇතිනේ අපිට. ඔබ තියෙද්දී මොකද කරන්නේ? තව තවත් අනවශ්‍ය දේවල් ගන්න. දැන් මම නිකන් මේ උදාහරණයක් හැටියට කියන්නේ මම පෞගේ කාලේ මම ඒ පොඩ්ඩක් අහන්න දකින්න හඳුන මම බැලුවා මේ වගේ රොයල් බර්ඩ් විභාගයක් දැක්ක දෙගොල්ලේ කියලා මම මේ දැක්ක ෆොටෝ එකක් දෙන්න ඒකේ මොකක්ද මොකද්ද පින්නේ ඒක අපේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ. අපි ඕනේ කියන්නේ අනේ මේක මේකෙන් පිනක් කරගත්ත නම් හොඳයි. නැති ප්‍රශ්නේ දාගන්නවා. ගැටෙනවා ඒකත් එක්ක. අනේ ඒකගේ පින. කියලා අපි සතුටු වුණා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ. එනිසා අපි විතරම මේ අපිට තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න උත්සාහ කරනවා මිස නැති ප්‍රශ්න දාගන්න හොඳ නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සන දෙයක් ප්‍රතිකාර පාඩමක් එක මේ සංයුක්ත නිකායේ තියෙනවා මේ පුප්ප කියන සූත්‍රය. ඒකෙදි දේශනා කරනවා නාමං භික්ඛවේ ලෝකේ විවදාමි අහන්නේ මම ලෝකයේත් එක්ක වාද කරන්නේ නැහැ කියලා. ලෝකෝච බික්කවේ මහා යෝගී. හැබැයි ලෝකයා නම් මාත් එක්ක වාද කරනවා කියලා. ඉබස්සන වචනේ නබික්කවේ ධම්මවාදී කේනචි ලෝකස්මින් විවදති. කිසිම ධර්මවාදී ලෝකෙත් එක්ක වාදිවාද කරන්නේ නැහැ කියලා. කියන්නේ ධර්මයේ දන්න කෙනෙකුට වාදයක් නැහැ. ධර්මයේ ගන්න කෙනෙකුට ධර්මයේ අහපු කෙනෙකුට පුරුදු කරන කෙනෙකුට වාදයක් නේ. මේක කියන්නේ ඕගලන් ගැන තේලා ඒ ඇතිසේ වහන්න පුළුවන් මේක සිංහල නෙමෙයි නේද? අර මොනවද පොඩ අපිට කියන්න තියෙන එකක්. අපි නම් ගන්න නැතිනම් බාගතුන් වහන්සේ අහවල් සූත්‍රයේ මේ විදිහට දේශනා කළා. ඉතින් අපි ඒක ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ඒක අභික්‍රමවාදී කෝක ඔහොම නෙමෙයි හිමයි වෙන්නේ. ඒගොල්ලෝ මේක මොකක්ද? ධර්මයේ ගැලපෙන්නේ මොකක් එක්කද? තර්කයක ගැලපෙන්නේ නැහැ. ඇයි ඒ? තර්කයෙන් අසත්‍ය ජය ගන්න වෙලාවල් නැද්ද? දැන් උසාවියේදී තර්ක කරලා එහෙම අසත්‍ය ජය ගන්න වෙලාවල් නැද්ද? ධර්මයේ තර්කයක් එක්ක ගැලපෙන්නේ නැහැ. ධර්මයේ ගැලපෙන්නේ මොකක් එක්කද? සත්‍ය එක. ධර්මයේ සත්‍ය එක ගැලපෙන. දැන් සත්‍ය කියලා ලෝකේ තියෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අනිත් කොහොම දුක. එන්න. මේ නිසා මේ අර අපිට ආවේනික දුක මේ පංචපාදානස්කන්ධය ගැන කලකිරීම ඇති කරගන්න මහන්සි වෙනවා. එතකොට ඔය අනිත් අනිත් දේවල් මේ දුරු වෙලා යනවා. හරියට මේ සමාජයේ මිනිස්යන්ව අවශ්‍යම කලම්බන්න බැරිද? කවල් දිග වෙඩින් එකක් කරන් ෆොටෝ දාන්න. බර්ත්ඩේ පාටි එකක් කරන් මොකක් හරි දෙයක් කරන්න. මනුස්ස කැළඹෙන්නේ නැහැ. ඒ මොකක්ද ඒ කියන්නේ? චිත්ත. ඒකට උනා එකත් එක්ක තමයි කියන්නේ. එන්නේ එයා කරපේක සාධාරණ අසාධාරණ ඒක හොයන්න යන්න හොඳ නෑ. එහෙම නැත්නම් අපි කල්පනා කරොත් අයියෝ අපිට මේ වගේ පාටියක් දාන්න බැරි වුණානේ කියලා ඒකත් අවුලක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ පෙරහීම කියන්නේ මම හිතන්නේ ඒක දැන් අලුත් પરම්පරාවේ හැටියක්ද මම ගන්නෙ. මට හොඳ වැඩක් වෙනවා. ඉන්නේ සමහර ඉන්නනේ උපතේ සිට විපත දක්වාම මේ මොකක්ද ඒකට කියන්නේ මේ Facebook පාවිච්චි කරන ඒගොල්ලන්ගේ උඩට ආවේගයක් ආපුවාම ඒගොල්ලන්ට ඒක කියාගන්න කෙනෙක් නෑ සීකරන්න දෙයක් නෑ දානවා ෆේස්බුක් එකේ. ඔය හරි කියලා කෑවහම එකක් දානවා. වැරදි නෑ ඒක. ඉතින් මම ඔය වගේ මේ දරුවෙකුට දුන්න අවවාදයක්. ඒකේ නිකන් ඔයා මේක ඔයා නිකන් පිළිහිනවා වගේ ඔයා සෞඛ්‍ය වෙනවා. රිටර්න් එක කියලා තිබ්බා කන කැලෙන්න. දාලා තිබ්බ පෝස්ට් එකක්. මා දමන පෝස්ට් වලින් මාගේ බබු චරිතේම අයින් වෙනවා. දීපාලගේ උත්තර. මොකක්ද? දැන් අර Facebook එක හදපු මොනසෙද ප්‍රශ්න නැහැ. මම දැක්කෝ ඒකම දාලා තියෙනවා ඒ මිනිස්සයා මේ කොට කලිසමක් ඇඳගෙන රබර් සිරුප්පු දෙකක් දාගෙන මේ මොනවද කනවා ඒක යටින් දාලා තියෙනවා ඔබ මේ හොඳට කකා බිවි ඉන්නවා අපේ අම්ම ඔබ හොයනවා ඔබ කන්න කියලා ඉතින් තාක්ෂණයේ මේ වරද දැන් අපි ධර්ම ප්‍රචාරයට පාවිච්චි කරන්නේ ඒක. අපි ධර්ම ප්‍රචාරයට පාවිච්චි කරන YouTube එක, අපි ධර්ම ප්‍රචාරයට පාවිච්චි කරන Facebook, WhatsApp. මොන වරද තියෙන්නේ කොහෙද හිතන්නේ නැතිකම. මම පස්සේ මිනිස්සු හැමෝම ප්‍රශ්න දානවා උත්තර අපි ප්‍රශ්න දාන්නේ නැති මොන පොතට මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න වලට උත්තරයක් වෙන දේවල්. ඉතින් අපි දන්නේ නැහැ අපි මේ එකක් එක කරන ගණදෙවල් සමීකරණ ඕපදෝක ගොඩක් එක්ක ඉන්නේ. කාලේ යනවා ඒක මට කතාවක් හැදෙද කිව්වේ. දැන් අපි අපිට තියෙන ප්‍රශ්න තේරුම් ගන්න ඕන. මොකක්ද අපිට තියෙන ප්‍රශ්න? අපි රූපයට බැඳලා ගිහිල්ලා ඉන්නවා. වේදනාවට බැඳලා ගිහිල්ලා ඉන්නවා. සංඥාවට, සංකාරවලට, විඥානයට මේ ආයතන වලට මේ ඔක්කොටම අපි මම මගේ කියලා අපි මේ වල යට වෙච්ච සිතින් වාසය කරනවා. අපි උපදිනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. මේන්නේ අපිට තියෙන ප්‍රශ්න. නේද? ඒක අපි හිතන පිළිවෙලින් හදාගන්න ඕනේ හරියට. මොකද හිතන පිළිවෙල කියන්නේ? ඉතින් අපිට යමක් දිහා බලන්න පුළුවන් ආස්වාදය ඇති වෙන විදිහට. යමක් දිහා බලන්න පුළුවන් ආදීනිය ඇති වෙන. දැන් හිත සංසිඳවා ගන්න පුළුවන් හිත අවශ්‍ය ගන්න පුළුවන්. මරක දවසකුත් මේක මේ බුද්ධ දේශනාවක තියෙන එකක් නෙමෙයි. අර ලස්සන තරුණියක් යනවා කැලේ. මේ තරුණියව දකිනවා සිංහේ. සල්ලාලේ තාපසේ සිංහා මේ කර්මය දකින්නේ මොන විදියටද? හැමක් විදියට දෙදුරක් තියෙනවා. සල්ලාලයා දකින්නේ රාග කර්මය. අර යෝගියා තාපසයා දකින්නේ භාවනාවට නිමිත්තක් හිතේ. හැබැයි එකම තරුණේ. හැබැයි තුන් දෙනාට දැස්කේ තුන් විදියකටයි ඒ. ඒගොල්ලෝ හිතෙන පිළිවෙල වෙනස්. සංකප්ප රාගෝ පුරිසස්ස කාම මේ කාමය කියන්නේ අපේ හිතේ ඇතුළේ තියෙන සංකල්පීය රාගය සංකල්පයක් ඒකයි අපි මම ලස්සන දෙයට ඕගොල්ලෝ අකමැති ඕගොල්ලෝ ඕගොල්ලන්ට ලස්සන දේ මට කැත වෙන්න පුළුවන් සුබරනේ එහෙමයි සියුම් අපි පුදුම විදියට ඒවට අහු වෙලා ඉන්නේ මේ ගැටේ දිහා ගන්න ලේසි නෑ මේ අද කාලෙත් ඔය තොග සිල්ලර විදියට මගපල දෙන විදියට නම් මේක ලේසි නෑ. නිකන් තමන් රවට්ටා ගැනීමක් විතරයි. හොඳයි එහෙනම් මහාලි සූත්‍රය තමයි අද කියලා දුන්නේ මේ සත්‍යය අපිරිසිදු වෙන්න හේතුවත් පිරිසිදු වෙන්න හේතුවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා පංච පාදානස්කන්ධය ඇසුරින්. ඉතින් ඒකත් මතක තියාගෙන මේවා දැන් මොන ධර්මය අහුවා. දැන් මොකද කරන්න තියෙන්නේ? ධාරණය කරගන්න. ඊළඟට වචසාපරිචිත වචනයෙන් මේක පුරුදු පුහුණු කරන්න. ඊළඟට මනසාන්ති නුවණින් විමසන්න. මේක ඊළඟට ජීවිතයට ගල්ප ගන්න. ඒක පුරුදු කරන්න. මේක තමයි ධර්මයේ වැඩිම පිළිවෙල. හොඳයි එහෙනම් සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීම පිණිස මේ තුන් ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා.